තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධානාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් අත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්සේ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූත් නිවැරදි වූත් මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ පිනතුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පිංකම. ඒ බව වරක් අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ සද්දේව් මහ රජාණන් වහන්සේ අරමුණු කරගෙන. දෙවිදුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළා යම් කෙනෙක් මේ මුළු ලෝක ධාතුවේ සිටින අහිංසක සත්වයන්ට සංසාරයෙන් එතෙර යන්න මඟ විවර කර ගැනීම උදෙසා තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරයිද ආන්ගේ අය මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධ කරගත් අය හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ සීමාවකින් පණවන්නට බැරි මේ සංසාර සාගරයෙන් එතරට පත් වෙන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවනම් ඒ සියලුම දෙනා ඒ කාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම හැකියාව ඇත්තේම නැහැ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ. සසරින් අත මිදෙන්න බලාපොරොත්තු වෙන හැමෝම ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් අද මේ පින්වත් පිරිසේ Taman විතරක් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන වෙලාවක දොර බැහැර ගෙවාගෙන ඇවිල්ලා තනියම නමුත් ධර්ම ශ්‍රවණය නොකළ මේ මුළු ලෝක සත්වයාටම මේ ධර්මයේ දානය කරන්න බෞද්ධයා රූපවාහිනිය තුලින් කටයුතු කරුණු කාරණා සම්පාදනය කරගත්තා ලෝක සත්‍යයටම තියෙන මහත් වූ අනුකම්පාවෙන් බොහෝ දෙනා පිළිබඳව තියෙන අනුකම්පාව නිසා බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානය කරන්න කටයුතු සම්පාදනය කළ ඔබ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මාහගේ කුසල් පුරව ගන්න අය බවට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම බණහන් ඕනේ බුදුරජාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රය අපට පැහැදිලි කළා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කොඩා හැම කෙනෙක් මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන්න ඕනේ. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අතියුතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණේ කරන්ට ඕන යන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළ. ආංගේ මහත් වූ ප්‍රාර්ථනාවෙන් යුක්තෝම ධර්මශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාමේ කුසල කර්මය ඔබට මට ඊ타ම ඉක්මම් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි. දීගනිකායේ සඳහන් වෙන සක්ක පඤ්ඤ සූත්‍රයේ එක කාරණාවක්. සක්ක පඤ්ඤ සූත්‍රයේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනාව. ඒ නිසානි දීගනිකයි තියෙන්නේ. මුළු සූත්‍රයම අපට සාකච්ඡා කරන්න බැහැ. ඒ නිසා එකම කාරණාවක් මේ දේශනාවට මම මාතෘකා කරගත්තා. ඒ කාරණාව තුළින් අපට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා දීලා තියෙනවා යම් කෙනෙක් හැබෑවටම සිහිය උපදවා නොගත්තොත් එතනින් විශාල පාඩුව තමන්ටම සිද්ධ කරගන්නවා කියන කාරණාව සිහිය උපදව ගත්තේ නැති හැමෝම තමන්ට විශාල පාඩුවක් සිද්ධ කරගන්නවා පංච කාමයනම් කොයිතරම් භයානකයිද? පංච කාමයට අහු වුණහම අපිට මොනවද වෙන්නේ? තවත් සසරට ඇදෙනවා. එහෙනම් සසරේ කොයි තරම් අපිව ඇදලා බැඳලා තියාගන්න දක්ෂයිද? ආන්ගේ කාරණා. ගෝපිකා කියන ශාක්‍ය කාන්තාව සිද්ධ කළ මහා කුසල කර්මය පිළිබඳවයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඇයි පිළිබඳව සාකච්ඡා කිරීම හරි වටිනවා. ඇය නිසා අපට ධර්මකාරණා ගොඩ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඇය කළ කුසල කර්ම පිළිබඳව අපි සාකච්ඡා කරන්න අත්‍යවශ්‍යයි. ධර්මය අහලා අපේ ජීවිතයත් අපිට හදාගෙන සංසාරයෙන් එතර යන්න මග විවර කර ගැනීම උදෙසා. පිනතුනි කවුද මේ ගෝපිකා කියන්නේ? බොහොම ප්‍රියමනාපයි. බොහොම ලස්සන රූප සම්පත්තියක් තියෙන ශාක්‍ය වංශික කාන්තාව. ශාක්‍ය වංශය කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ වංශය. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ මනුස්ස ලෝකෙට ඉපදුණු වංශේ. පුදුම දක්ෂ මනා හික්මීම් ඇති හරියට පින්කරපු රාජ්‍ය වංශය. ඇයි පින්කලා කියන්න. බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ව දමනය කරාපුහාම දවස ශාක්‍ය වංශිකයන්ගෙන් අහනවා මහරජවරුණි මොනවද රකින සිල් කියල ඒ වෙලේ මතක් කලා ස්වාමීන් අපි පන්සිල් රකිනවා රජදරුවෙනි පන්සිල් රැකලා ඒ ඇතිද කියලා ඇහුවා. එහෙනම් ස්වාමීනි අපි අද පටන් අටසිල් රකින්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දවසේ ඉඳලා ඒගොල්ලෝ මොනවද රැකපු සීලේ? නිති අටසිල් රැක්කා. අපි රකින්නේ නිති පන්සිල්. නිති පන්සිලුත් හරියටම අපි රකින්නවාද? ඒ අෂ්ටාංග උපෝසත සීලයේ හැමදාම රැකපු නිසා විඩූඩබ මහරජුරු ඇවිල්ලා එක්කෙනෙක් නෑර සියලුම දෙනා සමූල ඝාතනය කරන්නට යෙදුණා. හැබැයි කීප දෙනෙක් ඉතිරි වුණා. ඒ සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරපු නිසා. ඒගොල්ලෝ පස්සේ කාලේ තෘණ ශාක්‍යෝ සහ නල ශාක්‍යෝ කියලා හඳුන්වන්න ගත්තා. සම්‍ය ප්‍රයෝග පාවිච්චි කළ බේරුණ නිසා. එහනම් මේ ගෝපිකා කියලා කියන්නේ කිඹුල්වත් පුර ඉඳපු ශාක්‍ය වංශික කුල කාන්තාව. ඇයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා සංසාරයෙන් එතර යන්න මඟ හොයාගන්න හරියට බණ ඇහුවා. පැහැදීම නිසා හරියටම රත්නත්‍රයේ සරණ ගිහින් සිල් ආරක්ෂා කළා. ඇයට බනහහා යනකොට ඇයට කාරණා හරි හරියට වැටහෙන්න පටන් ගත්තා. ඇයට දැනගන්න ලැබුණා. ස්ත්‍රී භාවයේ ඉන්න මට ලෝතුරා බුද්ධත්වයේ ලබන්නත් බෑ. පච්චේක සම්බෝධිය ලබන්නත් බෑ. ස්ත්‍රී භාවයේ ඉන්න මට සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්නත් බෑ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට සක් දෙවිඳුන් වෙන්නත් බෑ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට මාර සම්පත්තිය ලබන්නත් බෑ. මාරය වෙන්නත් බෑ. ස්ත්‍රී භාවයේ ඉන්න කෙනෙකුට බ්‍රහ්මෙක් වෙන්නත් බෑ. එහෙනම් ඉතින් මේ ස්ත්‍රී භාවයෙන් මට ඇති වැඩක් තියෙනවද? එහෙම කියලා හිතලා තමන් ලබල තිබුණ ස්ත්‍රීත්වය පිළිබඳව හරියට කලකිරුණා. මට ආයෙත් මේ ස්ත්‍රී සම්පත්තිය ඕනේ නැහැ. එහෙම කියලා හරියට සිල් රැකලා හරියට පින් කර කර පින් කර කර ප්‍රාර්ථනා කළා. මෙතනින් පසුව මම මේ ස්ත්‍රී සම්පත්තියෙන් මම මිදෙන්න ඕනි. මට පුරුෂ සම්පත්තිය ලැබෙන්න ඕනි. ගෝපිකා කියන තරුණ කාන්තාව හරියට සිල් රැකලා හරියට පින් කර කර සඳහන් කරනවා මෙහෙම ප්‍රාර්ථනා කර කර බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක මහසඟරුවන උදෙසා විහාරයක් හදලා පූජා කළා. පූජා කරලා තමන්ගේ ප්‍රාර්ථනාව සිද්ධ කළා. ඒ විහාරයේ ස්වාමින් වහන්සේලා තුන්නම වඩා හිඳුවගෙන නිතිපතා නිතර නිතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ දේවල් වලින් උපස්ථාන කර කර නිතර නිතර උන්වහන්සේලාගෙන් බණහාහා අවවාද අනුශාසනා ලබාගෙන මහ පුදුම වීරයකින් යුක්ත වේ පින්කම් කළා පාරමිතා වැඩු. ඌටෙන් කළා. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරනකොට පිනස පව පිළිබඳව පුදුම ලැජ්ජාවකින් යුක්තව බණ ඇහුවා. පව් කරන්න හරි ලැජ්ජාවෙන්. පව් කරන්න හරි බීයෙන්. නිතර නිතර සිල් ආරක්ෂා කරගන්නේ මහ පුදුම ශ්‍රද්ධාවක් බුදු පියාණන් වහන්සේ දිහේ බලාගෙන හිටියේ බණහනකොට සුවඳ හමන ශ්‍රී මුකේ දිහේ බල බලා සැනහිනවා කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධම් දේශනා කරනකොට ඒ මధుර වූ සොරේ අස අසා සැනසෙනවා කියලා සඳහන් කරනවා මෙහෙම කරලා. කාත් එක්කවත් කිසිම කතාවක් නෑ. දෑත දූත නල්ලේ තබාගෙන බණහන. බුදු පියාණන් වහන්සේ දිහාමයි බලන්නේ. Tamanට මොනවා වුණත් Tamanට කෙනෙක් ඇවිල්ලා තට්ටු කර බලන්නේ නැහැ හැරිලව. අපි එහෙමද? අපි එහෙමද? මේ එක එක කාරණා තනින් තන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා සඳහන් කරනවා පුදුම ශ්‍රද්ධාධිකයි කියලා. ඇය එහෙම පින්කම් කරලා හරියට ප්‍රාර්ථනා කළා. සිල් රැකලා කරපු ප්‍රාර්ථනාවන් විශේෂයෙන් ඉෂ්ට වෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. නිකං කරන ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. යම් කෙනෙකුට පුළුවන් නම් සිල් රැකලා ප්‍රාර්ථනාවක් කරන්න. ඒක ඉටු වෙනවා කියලා සඳහන් කළා තියෙනවා. ඒ හරියට පින් කරගෙන සිල් රැකපු නිසා හරියට පෙරුම් පුරපු නිසා මෙරිලා ගිහිල්ලා තුසිපුරේ ඉපදුනා කියලා සඳහන් කරනවා. කාට පුතෙක් වෙලාද? සක්දෙව් මහරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙලා ඉපදුණා. සක්දෙවිඳුගේ පුත්‍රයා බවට පත් වෙලා ඉපදුණා. කොයි තරම් පිනක් තියෙන්න ඕනේද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පුතෙක් වෙන්නේ. සක් දෙවිඳුගේ ඊළඟ නායකයා බවට පත් වෙන්නේ. කොයි තරම් පින් කරන්න ඕනේද? ඇයි ප්‍රාර්ථනා කළේ පිරිමියෙක් වෙන්න. ඒ පිරිමි බව ඇයට ලැබුණ. සඳහන් කරන ගෝපක දිව්‍ය පුත්‍රය බවට පත් වුණා කියලා. ගෝපක කියන දිව්‍ය පුත්‍රය බවට පත් වෙලා මහත් වූ සැප සම්පත් විඳිමින් කිසිම දුකක් නැති ජීවිතයක් ගත කරනවා. අති විශාල කාලයක් ජීවිතය ගත කරන්න තියෙන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ළඟම තියෙන මල්ලාසනයක වාඩි වෙලා තමයි හැමදාම ඉන්නේ සඳහන් කරනවා සක් දෙවිඳුන් හා සමාන සැප සම්පත් විඳිනවා කියලා. පිරිමියෙක් බවට පත් වෙලා. මෙහෙම සැප සම්පත් විඳමින් ඉන්නකොට ඇයට අනුශාසනා කරමින් හිටපු භික්ෂුන් වහන්සේලා තුන්නම බොහොම සීලවන්තයි. ධානත් ලබාගෙන හිටියේ. උන්වහන්සේලාත් අපවත් වුණා. හැමෝටම මැරෙන්න කාලේ වෙනවනේ. උන්වහන්සේලාත් අපවත් වෙලා කොහෙද ආවේ? සඳහන් කරනවා. දිව්‍ය ලෝක තලයේ ගාන්ධර්වයන් බවට පත් වෙලා ඉපදුනා කියලා. දිව්‍ය ලෝක තලයේ ගාන්ධර්වයන් බවට පත් වෙලා ඉපදුනා. අපි ගඳබා කියලා කියන්නේ ගාන්ධර්වයෝ. සඳහන් කරනවා දිව්‍ය ලෝක තලයේ තියෙන පහත්ම වූ දේව මට්ටමක් තමයි මේ ගහන්දරුවෝ කියන්නේ. එතකොට මේ මෙච්චර මේ ස්වාමීන් වහන්සේලා සිල් රැකලා ධානය ලැබලා කිසිම සීලේ අඩුවක් නැතුව ඉඳලා දිව්‍ය ලෝකේ ගාන්ධර්වයන් බවට පත් වෙලාදී ඉපදෙන්න ඕනි. නෑනේ. ධානය ලබාගෙන මේ මනුස්ස ලෝකෙන් උන්වහන්සේලා ආපුවත් වුණා නම් උන්වහන්සේලා ඉපදෙන්න ඕනේ බ්‍රහ්ම ලෝකේ. හැබැයි ඉපදුනේ බ්‍රහ්ම ලෝකේ නෙමෙයි. එහෙනම් අපට හිතේ එහෙනම් සිල් අඩුවෙන් රැක්කද? එතන සඳහන් කරනවා සිල් අඩුවෙන් රැක්කෙත් නැහැ කියලා. හරියටම සිල් රැකගත්ත. සීලේ තියෙන්නේ කොතනද කියලා අපට හිතා ගන්න බෑ. සිල් හොඳටම රැක්කා. ඒත් ඒ මහ සත්පුරුෂයන් වහන්සේලා තුන් දෙනාම දිව්‍ය මේ ගහන්ධාරයන් බවට පත් වෙලා ඉපදුණා. ඊට උඩින් ඉන්න මහරජවරුන්ට දස දහස් ගණන් දෙවියන් දිව්‍ය අංගනාවන් නාටකයෙන් නාටිකාංගනාවන් පිරිවරාගෙන තුංගව්වක් තරම් දුක් දොර දිග මහබෙර කරේ තියාගෙන අරගෙන එනවා. සක් දෙවියන්ට උවටැන් කරන්න සේවය කරන්න. සුධර්මා කියන දිවි සභාවට. දෙවියන්ව දෙව්වමේ බේරී තලවලින් සතුටු කරවන්ට බෙරවයිලා. මේක හිතන්ඩ පුළුවන්ද කාන්තාවක් සිල් රැක රැක සිල් රැක රැක පින් කරලා ප්‍රාර්ථනා කරලා අය සක්දෙවියන්ගේ පුතා බවට පත් වෙලා ඉපදුණා. හරියට මේ ජීවිතයේ සිල් රැකපු ස්වාමීන් වහන්සේලා තුන්නම ධානය ලබාගෙන ඉඳලත් යන්න තිබුණේ බ්‍රහ්ම ලෝකේ නමුත් බ්‍රහ්ම ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකේ දිව්‍ය මට්ටමේ පුංචිම අඩුවෙන් සැප විඳින තැනක ඉපදුනා මොකද්ද මේකට හේතුව ඒ හේතුව ධර්මය විග්‍රහ කරනවා. මෙහෙම සුධර්මා කියන දිව්‍ය සභාවට ඇවිල්ලා ගෞතුනක් තරම් දිග බෙර කරේ තියාගෙන ඇවිත් 55 යොදුන් තර දුර තරමක් දුරට රඟ මඩල පුරාවටම මෙහෙම හිට ගන්නවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ රංග සභාව යොදුන් 55ක් තරම් ඊට වඩා දිගයි. හැබැයි සක්දෙවියන් ඇතුළු මේ දිව්‍ය සභාවට වයන්නේ දිව්‍ය මෙව් නාටකයෙන් නළුවන් දිව්‍යාංගනාවන් මේ යොදුම් 55ක් පමණ දිග පළල තියෙන මේ දිව්‍ය ස්වභාවය හිට ගන්නවා. ඊට ළඟ සක් දෙවිඳුන්ගේ පඬු පුල්ලාසනයේ ළඟින් තියෙන මල්ලාශනයක මේ මේ ගෝපික කියන පුත්‍රයා දෙවි පුත්‍රයා වැඩදිමින් සැප විඳිනවා. සඳහන් කරනවා මේ තුන් දෙනාම අනිත් දෙවිවරුන්ට වඩා මහ ප්‍රභාව සම්පන්නයි කියලා. ගායනා කරනකොට පුදුම ලස්සනක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. කට ඇරියෝ ඒ කටහඬ පුදුම ලස්සනයි කියලා සඳහන් කරනවා. ඇයි? මනුස්ස ලෝකයේදී හරියට සිල් රැකපු නිසා. සඳහන් කරනවා ගෝපික කියන දෙවි පුත්‍රයා මේක දැක්කා. මේක දැකලා මේ දෙවියෝ දකින්න ඊ타මත්ම රූපත් මහත් වූ ප්‍රභා ප්‍රභාව සම්පන්න සහිතව අනිත් ගාන්ධර්වන්ට වඩා වෙනස් ගාන්ධර්වයින් තුන් දෙනෙක් මේගොල්ලෝ. මේගොල්ලෝ මොන වාගේ කුසල කර්මයක් කළද මෙතෙන්ට ආවේ? මේ වගේ සම්පත් තියෙන අය වශයෙන් ඉපදෙන්න මොනවද සසරේ මේගොල්ලෝ කරන් තියෙන්නේ? ඒක දිහා බලනකොට දකිනවා. මේ මට දිව්‍ය ලෝකෙට එන්නේ මෙතෙන්ට එන්න මගේ අප උපස්ථාන පිළි අරගෙන මට අවවා දනු ශාසනා කළේ භික්‍ෂූන් වහන්සේලා තුන් දෙෙන. එතකොට මට වැඩිය පහත් වූ සැපයක් ලබන්ඩෝන මේ උත්තමයන් වහන්සේලා තුන් දෙනා මට වැඩිය දුප්පච්චපයක් විඳින්නේ කොහොමද. එහෙම නැත්තම් මේගොලු සිල් රැකල නැද්දේ. ඒක දිහා බලනකොට දකිනවා සීලේ කිසිම අඩුවක් නැහැ. හරියට සීල් රැක්කා. එතකොට මේගොල්ලෝ වෙනත් ಗುಣ ලබාගෙන හිටියේ නැද්ද? ධාන ලබාගෙන හිටිය කියලා දකිනවා. කොහොමද සිල් රැක්කේ කියලා බලනවා. අඩු විදිහටද සිල් රැක්කේ? සඳහන් කරනවා තමන්ට සංසාරයෙන් එතර යන්න අනුග්‍රහ කරමින් උපකාර කරමින් උදව් කරමින් බොහෝම කල්යාණ මිත්‍රව හරියටම සිල් රැක්කා. එහෙම සිල් ආරක්ෂා කළා කියන කාරණාව දකින්න. එතකොට ගෝපික දිවි පුත්‍රයා හිතනවා හරියටම සිල් රකින අය දෙව්ලොව තමන් කැමති කැමති තැනක උපදින්න පුළුවන්. හරියටම සිල් රකින අය දෙව්ලෝ තමන් කැමති කැමති දැනක ඉපදෙන්න පුළුවන්. ධානලාභී නම් බඹලොව ඉපදෙන්න පුළුවන්. ධානලාභී නම් බඹලොව ඉපදෙන්න පුළුවන්. මේ තුන් දෙනාම ධාන ලැබලත් බ්‍රහ්ම ලෝකේ ඉපදුනෙත් නැහැ. මේ තුන් දෙනාම මට වැඩිය සිල් රැකලත් මට වැඩිය සැපයක් විඳින්න නැතුව දෙව්ලොවවත් පුංචි සැපයක් විඳිමින් දිව්‍ය ගාන්ධාරින් බවට පත් වෙලා ඉපදුනා. සඳහන් කරනවා මම මනුලොව ඉඳලා මේ උතුමන්ගෙන් බණහලා මෙතෙන්ට ආවා. හැබැයි මේ උතුමන් මට වඩා අඩු සැපයක් විඳින. එහෙම කියල කල්පනා කරනවා මේ ඇයකි සිහි උපදවන්න ඕනි. ධර්මයේ සඳහන් කරනවා ඇයි මේ ස්වාමින් වහන්සේලා තුන් දෙනාම මෙහෙම අඩු සැපයක් විදින තැනට පත් වුණේ කියලා. ඒ කාරණාව හරි ගැඹුරු සඳහන් කරනවා මනුස්ස ලෝකයේ ඉද්දි හරියට සිල් රැක්කත් පැවිදි වෙලා හිටිය. බුදුරජාණන් වහන්සේ ළඟදී ධර්ම ශ්‍රවණය කරනකොට ඔබි නොබ බලමින් නිදිමත ගතියෙන් යුක්තව කම්මැලිකමින් යුක්තව ප්‍රාණවත් ගතියෙන් තොරව ඉඳපු නිසා කියලා. බණහනකොට ශ්‍රද්ධාව තිබුණට ඇති තරම් ශ්‍රද්ධාව තියාගත්තේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බණහනකොට තැන් තැන්වල බලමින් වටපිට බලමින් බණෙහු කම්මැලි ගතියෙන් කුසීතකමින් යුක්තව බණෙහු වීරයක් තිබ්බේ නැතුව බණෙහු ඒකයි මේ කියන්නේ ප්‍රාණවත් ගතියෙන් හිටියේ නෑ කියලා. කම්මැලිකම අපට දැවුනහම කොයි වගේද? අපේ ඇඟට නිකන් පණ නෑ වගේ දැනෙනවා. කොයි වෙලේ මේක ඉවර වෙයිද කියන හිතවිල්ලෙන් අහන. එහෙනම් දැන් හිතෙනවද? කොයි තරම් මේක භයානකයිද කියලා. මෙහිම අය කොයි තරම් මේ ලෝකේ ඉන්නවද? ආන් ඒ නිසායි ධාන ලැබලා හිටියත් බඹලෝ උපදින්න බැරුව ගියා. කොයි තරම් සිල් රැක්කත් දෙව් මහා රජවරුන් වෙලා උපදින්න පුළුවන්කම තියෙනකොට එතෙන් දුත් පල්ලෙහි ස්තරයක ඉපදුණා. දැන් හිතෙනවද ධර්මයේ කියන කාරණාව කොතනකද තියෙන්නේ? ඒකයි මම මුලින් සඳහන් කළේ. සිහිය උපදවා ගත්තේ නැති වුණොත් එහෙම අපි අපිටම විශාල පාඩුවක් සිද්ධ කරගන්න. ඒ විශාල පාඩුව කොයි වගේද. කෙටේරියක් කරගෙන ඒ කෙටේරියෙන් තමන්ගුම රැහැගන්නෝ වගේ වැඩ. අපි කෙටේරියෙන් රහින්නේ වෙන වෙන දේව. අපි කවුරුත් කැමතිද තමන් අතට අරගන්න කෙටේරිය අනිත් පැත්ත හරවගෙන තමන් රැහැගන්න. නෑනී අපි කවුරුත් ඒකට කැමති නෑ. හැබැයි සිහිය නැතුව ගියපුවාම අපි දන්නේ අපි මොනවද කරන්න කියලා. පංචකාමයට අහුවෙලා ලෞකික දේවල් වලට අහුවෙලා දුකත් හරියට සැපයක් වගේ ගත කර කර ගත කර කර මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙනවා. ජාතිය ජරාවටපත් කරනවා. ජරාව ව්‍යාධියටපත් කරනවා. ව්‍යාධිය මාව මරණයටපත් කරනවා. එතනින් පස්සේ මට සත්වයාගේ නිජ භූමිවල සැරිසරනවා බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වෙයිද මට සංසාර සාගරෙන් කවදා ඈතර වෙන්න වෙයිද ඒකවත් අපි දන්නේවත් නැහැ පංචකාමයේ අපේ මේ හොඳට පේන ඇස් දෙක අන්ධ කරනවා පංචකාමයට කරන්න බැරි දෙයක් නැහැ හැබැයි සිහිය උපදව ගත්තොත් පංචකාමී දුරෙන්ම දුරු කරන්න අපට පුළුවන්කම තියෙන. ඒකට හරියට වීරය තියෙන්න ඕන. වීරය පිළිබඳව සඳහන් කරනකොට ධර්මයේ ධර්ම කාරණා සාගරයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වීරය පිළිබඳව සඳහන් කළා. සමහර රහතන් වහන්සේලා අවුරුදු 30ක් තරම් කාලයක් වෙර වෑයම් වඩලා බණ භාවනා කළා. රහත් බෝධිය ලබා ගන්නට. ඒක රහතන් වහන්සේ නම. රහත් වෙන්න කලින් මම දවස් 3න් රහත් වෙලා එනවා කියලා කැලීට යන්නේ. ඒ තරම්ම ධර්මයේ දන්නවා. දවස් 3 මාස 3ක් බවට පත් වෙනවා. මාස 3 අවුරුදු දෙකක් බවට පත් වෙනවා. අවුරුදු දෙකේ තවත් අවුරුදු හොම හොම ගිහිල්ලා අවුරුදු 30ක් බණ භාවනා කරනවා. පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මට රහත් බෝධිය ලැබෙන්නේ නෑ. එහෙම කියලා හිතලා උන්වහන්සේගේ ඇස් වලින් කඳුළු එළියට එනවා. නමුත් මම මේක අතහරින්නේ නෑ. රහත් වෙලයි මං නැගිටින්නේ. හතර ඉරියව්වෙන් මම රහත් බෝධිය මට ලැබෙනකන් මම නිදාගන්නේ නේ. එහෙම කියලා. කුටියට ගිහිල්ලා ඇඳ කෙලින් කරනවා. ඇඳ කෙලින් කරවලා රහත් බෝධිය ලැබෙනකන් නිදාගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. අවුරුදු 30ක් තුන් නිරියව්වෙන් භාවනා කරනවා. මෙහෙම භාවනා කරලා කොයි තරම් වීරයක් තිබුණද රහත් බෝධිය ලැබුණේ සෝදපු නැති පය තිබුණි කකුල් හේදුවේ නැති හින්ද කකුල් සක්මන් මළුව පුරාවටම ඇවිද ඇවිද ඇවිද ඇවිද අඩිය සිරිපා බිම තියී යනකොට යටිපතුල් පැලිලා උන්වහන්සේ ගිහින් පැත්තකින් වාඩි වුණාම ගමේ ඉන්න ළමයි ඇවිල්ලා. ඉදිකටු අරගෙන ඒකට නූල් යොදල මහරහතන් වහන්සේගේ කකුල් මහනුව කියලා සඳහන් කරනවා. සක්මන් මළුව පුරාවටම බලනකොට ලේ ඇවිදලා මෙච්චර භාවනා කරලා රහත් ඵලිය ලැබෙන්නේ. ඒත් අතහරින්නෙම නෑ. අතහරින්න ඕමනාවකුත් නැහැ. මම සසරින් එතර යනවමයි. එහෙම භාවනා කරන්න. එහෙම භාවනා කළා දවසයි. සක්මන් මළුව කෙරවලේ ඉඳගෙන අඬනවා ස්වාමීන් වහන්සේ. මෙච්චර අවුරුදු 30ක් මෙච්චර කාලයක් වැරවැයන් වඩලා ඇයි මට සංසාරෙන් ඈතර යන්න බැරි? මේක දකින්න එක දේව දූතිය. ඒ දිව්‍යාංගනාවත් ඇවිල්ලා සක්මන් මළුවේ එහා කෙරවලේ ඉඳගෙන අඬනවා. ඒකට ස්වාමින් වහන්සේ අහනවා ඇයි ඔබ අඬන්නේ? මම මෙතන අඬන්නේ මට හේතුවක් තියෙන නිසා. ඇයි ඔබ අඬන්නේ? මතක් කරනවා. ස්වාමීනි අඬලවත් මට මාර්ගඵලයක් දෙකක් ලැබෙනවා නම් ඒකයි මම මේ අඬන්නේ කිව්වා. ස්වාමින් වහන්සේ Tamanට චෝදනා කරගන්නවා. මහාශිව. ඒ ස්වාමින් වහන්සේ ගැනම මහාශිව තෙරුන් වහන්සේ. මහාශිව. උඹට දෙවියොත් දෙවියොත් විහිළු කරනවා. දෙවිවරුත් ඇවිල්ලා උඹට විහිළු කරනවා. පුළුවන් තරම් ඉක්මනින් සසරින් එතෙර යන්න ඕනේ. වෙරවෑයන් වඩල වඩල වඩල අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්නවා. අවුරුදු 30ක් ගිහිල්ලා. එච්චර වීරයක් අපට තියෙනවද? ඒකයි සඳහන් කළේ සංසාරයෙන් එතර යන්න තරම් වීරයක් අපට තියෙන්න ඕන. පින් කරන්න හරියටම පින් කරන්න පුදුම වීරයක් තියෙන්න ඕන. සිල් රකින්න අතරේ හරියටම සිල් රකින්න පුදුම වීරියක් තියෙන්න ඕනේ. සංසාරය ගැන දන්න අය අතරේ සංසාරයේ පිළිබඳව හරියටම දැනගන්න මට පුදුම ශ්‍රද්ධාවක් තියෙන්න මට එහෙම තියෙනවද? එහෙම නැතිනම් නිවන අපි ළඟට එනකන් අපි බලන් ඉන්නවද? අපි නිවන් ප්‍රාර්ථනා කරනවනේ. ප්‍රාර්ථනා කරන්නේ හරියට කොයි වගේද? නිවන නිකන් මට වැඩිය පුංචි වගේ. ඒ කියන්නේ මම කවමදාකවත් නිවන ළඟට යන්නේ නැහැ. නිවන එන්න ඕනේ මල් ළඟට. අපි එහෙමයි අපි හිතන්නේ. හැබැයි නිවන කවමදාකවත් අපි ළඟට එනවද? නෑ නිවන අපි ළඟට එන්නේ නෑ. එහෙනම් එතනම බලන්නකො කොයිතරම් මාන්නයක් අපේ හිතේ තියෙනවද? අපි හරියට මාන්නකාරයි. මාන්නේ තියෙන කෙනාට මේ ශාසනේ ගමනක් යන්නත් බෑ කියලායි දේශනා කළා කියන්නේ. එතකොට සැබෑවටම බුද්ධ ශ්‍රාවකයෝද අපි කියලාත් එහෙනම් එතන හිතන්න වෙනවා. එහෙමනම් සඳහන් කරනවා මේ අයගේ සිහිය මං උපද්දන්න ඕනේ. හරියට මේ සංසාරේ පින් කරගත් අය මටත් වැඩිය දුප්පතුන් බවට පත් වෙලා ඉපදින්නේ ඉන්න මේ දිව්‍යමය ගාන්ධර්යයන්ගේ සිහිය මං උපදවන්න ඕනේ. ඒගොල්ලන්ට මං උපකාර කරන්න ඕනේ. ආම් බලන්නේ සත් පුරුෂයන්ගේ හැටි. කල්යාණ මිත්‍රයන්ගේ හැටි. ඒකයි මං කියේ මේ කාරණා තැනින් තැන නතර වෙලා සාකච්ඡා කරන්න ඕන කරන කාරණා. සත්පුරුෂයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? ඒ කාරණා බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙනවා. මේගොල්ලොන්ව මම ලැජ්ජාවටපත් වෙන්න කරුණු කියන්න ඕනි. එහෙම කියලා. මේගොල්ලෝ කැඳවලා අහනවා. මම මෙතෙන්ට ආවේ මනුස්ස ලෝකයේ ඉඳපු ওই තුන් දෙනාගෙන් අවවාද අනුශාසන අරගෙන සිව්පසයෙන් උපස්ථාන කරලා හරියට සිල් රැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඒ අපිත් එක්කම මනුස්ස ලෝක තලයේ ඉන්නකොට මාත් එක්කම පින් කරපු ඔබ දැන් මටත් වඩා පහත් වූ තැනක ඉපදිලා අපිට ගයන්න වයන්න ආවද දැන් මෙතන කියලා ලැජ්ජ කළා. මෙතෙන්ට ආවේ අපට ගයන්ඩ වයන්ඩද. එහෙ මහල ලැජ්ජාවට පත් කළ. කී තරං දෙවියන් ඉන්න තැනකද මේ ලැජ්ජාවට පත් කරන්න. සඳහන් කරනවා. ඔය ගොල්ලුන්ට ලැජ්ජ නැද්ද. අපට මෙතෙන්ට දැන් ගයන්ඩ වයන්ඩ ඇවිල්ල. ඒකට දොයගොල්ලු හරියට සිල් රැක්කි. ඒකට දොයගොල්ලු මේ ශාසනය පැවිදි වුණේ එහෙම අහනකොට කොයි තරම් ලැජ්ජ හිතෙන්නේ ඇත්තේ? හරියට ලැජ්ජ හිතුණා. කරුණු අවබෝධ කරගත්ත දෙන්නෙක් මෙතන තුන් දෙනාගෙන් දෙන්නේ. යොදුන් තුනක් ගව් තුනක් තරම් දිග මේ මේ බෙර දෙක පැත්තකින් තියලා එතනම සිහිය උපදවගෙන භාවනා කළා කියලා සඳහන් කරනවා. දෙන්නේ ගෞ තුනක් පමණ උස දිව්‍යමය සිරුරු හරියට ගෙල බැඳලා තියෙන කුණුපයක් අතහැරලා දානවා වගේ අතහැරලා දොළොස් යොදුන් තරම් උස බ්‍රහ්ම සිරුරු ලබාගෙන සියලුම දෙනා බලාගෙන ඉන්නකොට බ්‍රහ්ම පූජිත කියන දිවි ලෝක තලයට ගියා කියලා සඳහන් කරනවා මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එයාට ඕන ඕනේ නෑ මෙතනින් එහා සැපේ. කාරණා කොයිතරම් කිව්වත් වටහා ගත්තේ නෑ. එහෙමයි අපි අතරේ නැද්ද? අපි මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා කොයිතරම් අපි කියනවද? එහෙම කිව්වත් එහෙම කියලා අපි කියනවා සිල් රකින්න සිල් රකින්න කියලා. අපි අහනවා සිල් රැකලා කාටද හරි ගියේ කියලා. සමහර අය ඉන්නවා අපි හරියට පව් කරලා නැහැ නේ. ඒ නිසා ඉතින් සිල් රකින්න ඕනේ අපේ අතින් ඉබේ සිල් රැකෙනවා කියන්නේ. අපි පව් කරන්නේ නෑ. ඒ නිසා අපි පොයේට සිල් රකින්න පන්සල් වලට යන්න ඕනේ අය අමුතුවෙන් සීලයක් අපි රකින්න ඕනේ කොයි තරම් අඥානයිද ඒගොල්ලෝ. සීලයේ තමයි තීරණය කරන්නේ. මම ඊළඟට උපදින තැන. පිනට බෑ තීරණය කරන්න මං ඊළඟට උපදින තැන. පින් කරලා දිවිලෝ කියන්න බෑ. පින් කරලා සුගතිය ඉපදෙන්න බෑ. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ පින කියන්නේ මොකද්ද? පින කියන්නේ සැපේට කියන තවත් නමක්. එහෙනම් මාව සුගතියට එක්කන් යන්නේ ඊළඟ ජීවිතයේ දිව්‍ය ලෝකෙද මනුස්ස ලෝකෙද මගේ ජීවිතයේ තීරණය වෙන්නේ තමන් රකින්න සීලය. සීලයේ පිළිබඳව කාරණා කතා කරොත් බොහොම දිගයි. මග මානවකයට හිටිය බිරින්දෑවරු කීපදෙන. ඒ අතරින් එක්කෙනෙක් තමයි සුජාත. අනිත් බිරින්දෑවරු ඔක්කොම විල පින් කරන්න කිව්ව. එයා කිව්ව නෑ. මගේ ස්වාමිය පින් කරපුවාම ඒ පිනෙන් කොටසක් මටත් දෙනවා. එහෙම කියලා තමන්ගේ රූපය ගැන වහ වැටිලා රූපයම පිරිසිදු කර කර පිරිසිදු කර කර අවුවටවත් බහින්නැතුව ගේ ඇතුළට වෙලා හිටියේ. අනිත් ඔක්කොම මැරිලා ගිහලා දිව්‍ය ලෝක තලයේ ඉපදිනකොට මැයි මැරිලා ගිහලා තිරිසන් අපායි වේලිච්ච විලක් ළඟ කෙකින්නක් වෙලා ඉපදුණා. පස්සේ ඇවිල්ලා අනුග්‍රහ කරනවා. කෙකින්නක් වෙලා ඉදි සිල් රකින්නවා. මනුස්ස ලෝකෙ ඉපදිනවා. එතනින් පස්සේ දිව්‍ය ලෝක තලයේ ඉපදිනවා. වේපතිත්‍ය අසුරේන්ද්‍රයාගේ දුව බවට පත් වෙලා ඉපදින්නේ. සූර්ය වච්චසාව. තියන්න නමක් නැහැ. බලන බලන පැත්තෙන් සූර්යට වැඩිය දිදුලනවා. පුදුමාකාර ලස්සනයි. ආන්ගේ නිසා සූර්ය වච්චසා කියලා නම තියෙනවා. එහෙනම් සීලය කොතනකද තියෙන්නේ? ධර්ම ගෞරවය කොතනකද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපට කියලා දුන්නේ සංසාරයෙන් එතර යන්න. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය අවසන් නිසා අපි ධර්ම දේශනාව අවසන් කරමු. එක්කෙනෙකුට සංසාරයෙන් එතර වෙන්න මඟ හදාගන්න තියෙනකොට. පංච කාමයට අහු වුණ නිසා. එතනින් එහාට බ්‍රහ්ම පුරෝහිතයට ගියනේ. දෙන්නෙක් සසර කෙටි කරගන්නකොට. එක්කෙනෙක් අහු වුණා. පංච කාමී කියන්නේ මොනවද? මේ ඇහැට දකින රූපයට අපි අහු වෙනවා. කනට ඇහෙන මිහිරි දෙයට අපි අහු වෙනවා. දිවට දැනෙන රසයට අපි අහු වෙනවා. නහයට දැනෙන ගඳ සුවඳට අපි හරියට අහු වෙනවා. ශරීරයට දැනෙන ස්පර්ශයට එක වතාවකට වැඩි අපි රැවටෙන. නිකන් හිතන්ඩ මගේ දිවට කීවතාවක් මං පරාද වුණාද. මගේ ඇස් දෙකින් දැකපු රූපය මං තවතව හොය හොයේ ඊට වැඩිය ලස්සන රූප හොය හොය මං බලන්න ගත්තා කී වතාවක් මං රැවටුණාද. කී වතාවක් මම මගේ මේ ශරීරයේ ස්පර්ශය හොය හොය කෙනෙකුගේ පහස හොය හොය රැවටුණා. මේ පංචකාමයේ ඔබව මාව සංසාරේ හැමදාම එක්කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේලාට අකී කරුණ නිසායි මෙච්චර කාලයක් සසර දුක් විඳි. ඔබ සියලු දෙනා මේ manuss ලෝකෙට පැමිණි කාරණා තේරුම් අරගෙන සංසාරයෙන් එතර යන්න වෙරවැයන් වඩන්න බොහොම හොඳ කාලයක් මේ ලැබිලා තියෙන මේ බුද්ධෝත්පාද කාලය තවමත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි ඒ ජීවමාන භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදී උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ හරියටම ගමන් කරලා සංසාරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ධර්ම කාරණා ලෝකයට දානය කරන්න පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ මහියංගනී පදිංචි WM MW ඉන්ද්‍රා ඒකනායක පින්වත් මෑණියන් ඇතුළු පවුලේ කාරුණික ගුණගරුක පින්නතුන් ඒ වගේම බෝපාන ගොඩකුඹුර අංක 85 පදිංචි WM TKW අනුලාවතී කුමාරි හාමි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ කාරුණික ගුණගරුක පින්නතුන් ඇතුළු සත්පුරුෂෝ හිත මිත්‍රාදී පින්නතුන් විසින් උතුම් වූ වරමුණ පුංචි බණ්ඩා කුමාරි වීරසේකර රුවන්තිලක බණ්ඩාර අබේරත්න මහත්ම මහත්මීන් ඇතුළු සියලුම ඥාත්වර්ගයාට පින් පැමිණවීමත් අනුලාවතී මහත්මියගේ නමින් නැසී පරලෝ සැපත් දෙමව්පියන් ස්වාමි පුරුෂයාණන් පුතුන් හා දියණී ඇතුළු සියලුම ඥාති වර්ගයාට පරලෝ සුගතියට පත්වීමට මේ සියලුම පින් අනුමෝදන් වේවා දින හතකට පෙර පරලෝසපත් මේනියන් වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් වේවා සංසාරගත සියලු ඥාතීන් මේ සියලු පින් අනුමෝදන් වී ආර්ය වූ නිවනින් සනසේවා කියලා පින් පමුණවනවා රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටම අනුලවතී මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම ඥාති හිත මිත්‍රාදීන් හා ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා ඒ වගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘවරු අවසරයි බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේටත් රටවාසී ලෝකවාසී සියලෝම දෙනාට නිර්මල වූ පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා සම්මාදිට්ඨිකත බ්‍රහ්මරාජීන් දිවරාජීන් වහන්සේලාද මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ සියලෝම දිනාට පින් අනුමෝදන් වේවා. රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ සියලෝම දිනාට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදාපත් වේවා. ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරමී ධර්මයන් බවටම පත්වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම් සාතු සාතු සාතු පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත්සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වාවතාල පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාතුන හඳ පවත්වා අනුමෝදන් කරමු. සාතු සාතු සාතු පින්වත්නි ඒත් සමගින් බෞද්ධානාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙනා මේ උතුම් සතහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍යයේ ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.